සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සංඝ මොක්කදං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 මහා කාරුණික ධර්මරාජ ආනන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. පින්නතුනේ මාත්‍රකා කරන්නට යෙදුණු දේශනාව සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේට අයත් දේවදහා කියන සූත්‍රය තමයි මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ. අපේ බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්නකොට වික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළ කියා සිටිය ස්වාමීනි අපි බටහිර ප්‍රදේශයට ගිහිල්ලා මේ ප්‍රදේශයෙන් බටහිර ප්‍රදේශයට ගිහිල්ලා මහානදම් පුරන්න කැමති. ටිකක් ඈත පළාතක්. ඉතින් අපිට ඒ සඳහා යන්නට වහන්සේගේ අවසරය අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ අවසර ලබා දීලා බුදුරජාණන් වහන්සේ වදාරන මේ ගමන පිළිබඳව සාරිපුත්‍රයන් වහන්සේට මතක් කළාද? අනේ ස්වාමීන් අපි සාරිපුත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේට නම් මේක මතක් කරේ නෑ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක සාරිපුත්‍රටත් කියන්න. සාරිපුත්‍ර කියලා කියන්නේ සම්බ්‍රත්මචාරින් වහන්සේලාට බොහෝම උපකාරක භික්ෂුවක්. එහෙමයි කියලා මේ ස්වාමීන් වහන්සේට සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කිව්වා ස්වාමීනි අපි බටහිර ප්‍රදේශයේට මහානදම් පුරන්ඩ යන්නයි බලාපොරොත්තු. ඒ වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේ මේ බිත්තුන් වහන්සේලාගෙන් අහනවා ඔය ප්‍රදේශයට ගියාම ඔය ප්‍රදේශවල ඉන්නවා මහා පඬිතුයෝ ශ්‍රමණ පඬිතුයෝ ඉන්නවා කස්තිය පඬිතුයෝ ඉන්නවා ගෘහපති පඬිතුයෝ ඉන්නවා. අර නොයේක් නොයේක් නොවන තියන අය ඉන්නවා. ඒ අය ඔබ වහන්සේලාගෙන් ඇහුවොත් ඔබ වහන්සේලාගේ සාත්‍රුන් වහන්සේ කුමන වාදයකින් යුක්තද කියලා. වාදය කියලා කියන්නේ අද අපිට තේරෙන විදිහට කිව්වොත් ඔබ වහන්සේලාගේ සාත්‍රුන් වහන්සේ මොකද්ද උගන්වන්නේ කියලා ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. දැන් මේක ඇත්තටම හරි වටිනා දේශනාවක් අපි හැමෝටම. දැන් අපෙන් වුණත් කවුරු හරි ඇහුවොත් බුද්ධඝම කියන්නේ මොකක්ද කියලා දෙන්න තියෙන හොඳම පිළිතුරක් මේ සූත්‍ර දේශනාවෙන් උගන්වනවා. ඒ වෙලාවේ මේ වික්ෂුන් වහන්සේලා මතක් කරන අනේ සාරිපුත්‍රයන් වහන්සේ අපි ඒක නම් දන්නේ නෑනේ. අපේ බුදුරජාණන් වහන්සේ මොකද්ද උගන්වන්නේ කියලා ඇහුවොත් අපිට ඒකට උත්තර දෙන්න හරියටම අමාරුයි. ඔබ වහන්සේකට උත්තර දෙන්නකෝ. එතකොට අපි ඒක ඉගෙනගෙන ගිහිල්ලා ඒ ශ්‍රමණ පඬිතයන්ට, ගෘහපති පඬිතයන්ට, දහක්මන පඬිතයන්ට අපි උත්තර දෙන්න. දැන් ඔබ වහන්සේට උත්තර දෙන්න බැරි නම් අපි පස්සේ වෙලාවක හරියෙන්නම් අපිට මේකට උත්තර දෙන්න. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා ඒ වගේ ප්‍රදේශයකට ගියාම දැන් ධර්මදූත මෙහෙවරිය දෙන ස්වාමීන් වහන්සේ නමක් වුණා වෙනම රටකට ගියාම ඒගොල්ලෝ ඇහුවොත් ඔබලාගේ ශාස්ත්‍රවරයා මොනවද උගන්වන්නේ කියලා මේකේ හොඳම උත්තරයක්. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා ඒ අයට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට උගන්වන්නේ චන්ද රාගය නැතිකරන්න කියලා. මොකක්ද චන්ද රාගය කියන්නේ? කැමැත්තෙන් බැඳිලා ඉන්න එක. අපි හැමෝම පින්නතුනේ මේ බැඳිලා ඉන්නේ කැමැත්තෙන්. කැමැත්තෙන් බැඳිලා ඉන්න නිසා තමයි මේක ගලවන්න බැරි. දැන් අකමැත්තෙන් බැඳිලා ඉන්නවා නම් කොහොම හරි කඩාගෙන යනවනේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි කැමැත්තෙන් මේ සසරට බැඳිලා ඉන්නේ. කැමැත්තෙන් බැඳිලා ඉන්න නිසා තමයි මේක ගලවන්න බැරි. ඉතින් සරියොත් මහරහතන් වහන්සේ වදාරනවා එහෙනම් එහෙම ඇහුවොත් මොකද්ද දෙන්න තියෙන උත්තරේ? චන්දරාගය නැති කරන්න. මේ කැමැත්ත නැති කරන්න කියලායි අපිට උගන්වන්නේ. ඒක සරියුත් මහරහතන් වහන්සේ නැවත අහනවා. ඔය උත්තරේ අහලා ඒගොල්ලෝ හා ඇත්තද කියලා නිකන් ඉන්න එකක් නෑ කිව්වා. නැවත ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ කුමකට තියෙන කැමැත්තද නැති කරන්න කිව්වේ. දැන් කැමති නෑ කියලා කවුරු හරි අපෙන් උනත් නිකන් ඇහුවොත් අපි අහනවානේ මොකටද කියලා නේද? අන්න ඒ වගේ ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ කුමකට තියෙන කැමැත්ත නැති කරන්නද කියලාද කියලා තියෙන්නේ. අන්න ඒ වෙලාවට උත්තර දෙන්න කිව්වා මේ රූපස්කන්ධයට තියෙන කැමැත්ත. වේදනා උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත. සංඥා උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත. සංස්කාර උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත. විඥාන උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලා උන්වහන්සේ අපට උගන්වන්නේ. ඊළඟට හා ඇත්තද කියලා නිකන් ඉන්න එකක් නෑ කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ අහනවා කියනවා ඒ උත්තරයකින් සෑහීමකට පත්වෙන එකකුත් නෑ කිව්වා. එයා නැවත අහන්න පුළුවන් කුමන ආදීනවයක් දැකලාද? කුමන ආදීනවයක් දැකලාද පංච පාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලා කිව්වේ. අන්න එහෙම ඇහුවොත් උත්තර දෙන්න කිව්වා. මේ රූප උපාදානස්කන්ධය. රූප කියලා කියන්නේ රූපස්කන්ධය කියලා කිව්වහම රුප්පටීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූප හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච සීතලෙන් උණුසුමෙන් පිපාසයෙන් විනාශයට පත් වෙන දේ තමයි රූප. එතකොට පිළිතුරු රූපපතීති කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූප. එතකොට කැඩිලා බිඳිලා විනාශ වෙලා යන මේ රූප කෙරෙහි තියෙන චන්දරාගය නැතිකරන්න කියලා කිව්වේ වෙන දෙයක් නිසා නෙවෙයි. රූපයට කැමැත්තෙන් ඉන්නකොට ඒ රූපය කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට දුකක්, ਸੰతాපයක්, ශෝකයක් හටගන්නේ නැද්ද? හටගන්නවා. අන්න ඒ නිසා රූපේට තියෙන කැමැත්ත අතහරින්න කියලා මෙන්න මේකයි ආදීනවේ. දැන් බලන්න පින්නතුනේ ඕනම දෙයක තියෙන ආස්වාදයක්. ආදීනවකුත් තියෙනවා. නිස්සරණයකුත් තියෙනවා. එහෙනම් රූපේට මේ මිනිස්සු ඇයි මෙච්චර බැඳෙන්නේ? මේකේ ආස්වාදයක් තියෙන නිසා. ඉතින් අපි ආස්වාද පැත්ත විතරයි දකින්නේ. ආස්වාද පැත්ත විතරයි අපි දකින්නේ. ආදීනව පැත්ත අපි දකින්නේ හැබැයි ධර්මයේ කරා යන කෙනා අනිවාර්යයෙන්ම මේකේ ආදීනවයක් දකින්න ඕන. ආදීනවේ දැක්කේ නැත්නම් නිස්සරණේ කරා යන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් පින්නතුලට තේරෙනව නේද? රූපය කෙරෙහි තියෙන ඒ චන්දරාගය නැති කරන්න කියලා කිව්වේ මොකද? දැන් අපිට කැමැත්තක් තිබුණොත් ප්‍රශ්නේ. ඒ රූපේ විනාශ වෙලා යනකොට අපිට දුකක් කනගාටුවක් ඇති වෙන්නේ මේකට චන්දරාගයක් තිබුණොත්. චන්දරාගයක් නැත්තම් කැමැත්තක් නැත්තම් රූපයට මොකක් වුණත් අපිට ප්‍රශ්නයක් නෑ. දැන් බලන්න අපි ආස්වාද පැත්ත තමයි ගොඩක් දකින්නේ. න රූපය කියලා කිව්වහම අපි මෙහෙම හිතමු දැන් මේ තියෙන මනුස්ස රූප. මේ රූපයේ තියෙන ආස්වාදය මොකක්ද? අපි මේ පැත්ත තමයි ගොඩක් දකින්නේ. ආස්වාදය තමයි ඉතින් ওই තරුණ කාලේ, තරුණ කාලේ අවුරුදු 15 ඉඳලා 25 දක්වා වගේ ඉතින් අපි බොහොම ලස්සනට ඉන්නවා ඇඳුම් පිළිවෙලයි, hinaව ලස්සනයි, මුහුණ පියකරුයි. ওই ඩිංගනේ ඔකේ ආස්වාදේ නේද? හැබැයි අපි ආදීනෝ පැත්ත බලන්නේ ආදීනෝ පැත්ත මොකද්ද? ආදීනෝ පැත්ත තමයි ඒ ලස්සන රූපේම ඔන්න කොණ්ඩින් දෙන්න ගන්නවා. නේද? ඒ ලස්සන රූපේම රැලි වැටෙනවා. ඒ ලස්සන රූපේටම බෙහෙත් අහුරක් බොණ්ඩ වෙනවා. ඒ ලස්සන රූපේටම ධනි සමාරුව හැදෙනවා. ඒ ලස්සන රූපයට මඩි 10ක් යා ගන්න බැරි වෙන තත්ත්වයටපත් වෙනවා. හැරමිට්ටක් ගන්න වෙනවා. මේක තමයි පින්නතුන් රූපේ තියෙන ආදීනව. හැබැයි අපිට මේක සක්සුදක් වගේ දෙවුණත් අපි දකින් රූපේ ආස්වාදයේද ආදීනවේද? ආස්වාදය. දැන් බලන්න කොච්චර වයෝවෘද්ධ මිනිස්සෙක් හිටියත් දැන් නාකි කෙනෙක් දැක්කහම අපි කවුරුත් නාකි වෙනවා. වයසක කෙනෙක් දැක්කම වුණත් එයා ටිකක් දුවල පැනලා ඉන්නවනම් අපි මොකද්ද කියන්නේ? අපි ඒත් බලනවා ආස්වාදේ බලන්න. අපි කියනවා මේගොල්ලෝ දැන් මෙහෙම ඉන්නව හිටි. දැන් මෙහෙම ඉන්නවනම් ඒ කාලේ කොහොම ඉන්නේ නැද්ද? එහෙම කියන්නේ නැද්ද? අර බලන්න ආස්වාදයේ දකින්න ඕන නම් අපි අතීතයට හරියනවා. හැබැයි ආදීනවේ ඔහොම දකින්නවද? න අවුරුදු 25ක 30ක ලස්සන ගැහැණු ළමෙක් පිරිමි ළමෙක් කෙලි දොලෙන් නට නටා ඉන්නකොට අපිට නිකම්මට හිතෙනවද අනේ තම අවුරුදු 25කින් 30කින් මේ ආච්චිල සීයලානි කියලා හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ. එතකොට බලන්න අපි ආස්වාදේමයි අල්ලන්නේ. ආදීන වැල්ලිල්ලක් අපට පුරුදු නැහැ. නමුත් පින්නතුනේ අපට යථාර්ථය කරා යන්න නම් මේකේ ආදීනව දකින්නම ඕන. ආදීනව දැක්කොත් තමයි නිස්සරණේ කරා යන්න පුළුවන්. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. මේ විනාශ වෙලා යන දෙයකට නිකම් බැඳිලා හිටියොත් පින්නතුනේ නිකම් දුකක් නේද? ඒක තේරුම් අරන් හිටියොත් ප්‍රශ්නයක් නෑ. අන්න ඒකයි මෙන්න මේ ආදීනවේ දැකලා තමයි බුදුරජාණන් වහන්සේ රූපේට තියෙන කැමැත්ත අතහරින්න කියලා කිව්වේ. ඊළඟට වේදනාව. වේදනා ස්කන්ධේ. මොකක්ද වේදනාව කියන්නේ? වේදේති තිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. මොනවද විඳින්නේ අපි? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. පින්නතුනි මේ විඳින සැප දුක් වේදනා හරියට දියබු බුලක් වගේ. මේ ඇති වෙනවා නැති වෙනවා. දැන් මෙතන ඉන්න මේ පිරිස බලන්න කොච්චර සැප වේදනා විඳලා ඇතිද? ඒව දැන් නිකන් හීනයක් වගේ නෙවෙයි. ඊයේ විඳපු සැප වේදනාව අද සීනයක් නිපින්නතුනේ. එතකොට බලන්න මේක දියඹු පුලක් වගේ කියන වේදනාව. හැබැයි මේකෙත් අපි අල්ලන්නේ මොකද්ද? ආස්වාද පැත්ත. හැබැයි මේකෙත් අපි දකින්න ඕනේ මොකද්ද? ආදීනවය. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ වේදනාවට තියෙන කැමැත්ත අතාරින්න කියලා කිව්වේ මේ කැමැත්ත මේ වේදනාවට අපි කැමැත්තෙන් හිටියොත් වේදනාව වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අපි කම්පාවට පත් වෙනවා. බලන්න කොච්චර ප්‍රායෝගිකයිද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උගන්වනවා සංඥාව සංඥාස්කන්ධය. මොකද්ද සංඥාව කියන්නේ? සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති හඳුන ගන්නවා හඳුන ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියන්නේ. දැන් මොනවද අපි හඳුනගන්නේ නිල් පාට නිල් පාට කියලා හඳුන ගන්නවා රතු පාට රතු පාට කියලා හඳුන ගන්නවා මේක උසයි මේක කොටයි මේක තිත්තයි මේ විදිහට අපි හඳුන ගන්නවානේ දැන් යුද හමුදාවේ තියෙන සංඥා බලකාය කියලා හඳුන ගන්නවා එහෙනම් දැන් අපි ඇහෙන් රූප හඳුන ගන්නවා කනෙන් ශබ්ද හඳුන ගන්නවා නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා දිවෙන් රස හඳුනා ගන්නව නේද? ඒතර මෙන්න මේ හඳුනා ගැනීමට කියන සංඥාව කියන්නේ. පින්නතොලි මේ සංඥාවත් වෙනස් වෙනවා. මේ සංඥාව හැම වෙලෙම එක විදිහට පවතින්නේ නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ සංඥාව කියලා කියන්නේ නිකම් මිරිඟුවක් වගේ එකක්. මිරිඟුවක තියෙන ස්වභාවය මොකද්ද? ඇත්ත වගේ පේනවා ළඟට ගිහිල්ලා බලනකොට එහෙම එකක් නැහැ. දැන් බලන්න ওই මහා දවාලේ අපි වාහනයක තාරපාර යනකොට පාරේ ඈත අපිට නිකන් පේනව නේද වතුර වගේ තියෙනවා. හැබැයි වාහන එතෙන්ට ගිහිල්ලා බලනකොට එතන ඇති වතුරක් නැහැ. අන්න ඒ වගේ තමයි සංඥාව කියලා කියන්නේ නිකන් මායාවක් වගේ නිකන් මුලාවක්. එහෙමනම් මේ සංඥාව වහවහ වෙනස් වෙනවා. ස්පර්ශයෙන් හටගන්නේ ස්පර්ශය කියන්නේ ඇහැයි රූපයයි සිතයි එකතු වීම ඇහැයි ස්පර්ශය. කනයි ශබ්දයයි හිතයි එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වීම නාසයේ ස්පර්ශය. දිවයි රසයයි සිතයි එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි එකතු වීම කයේ ස්පර්ශය. ඉතින් මේවා වෙනස් වෙනවනේ. ස්පර්ශය නිසා හටගත්තු සංඥාවක් වෙනස් වෙලා යනවා. එතකොට මේකට බැඳිලා හිටියම මොකද වෙන්නේ? මගේ පුතා කියලා හඳුනාගෙන ඉන්නවා. හැබැයි පුතා වෙනස් වෙනකොට අපි අර අපිට මොකද වෙන්නේ? අපි කම්පාවටපත් වෙනවා. අන්න එහෙමනම් පින්නතුනි මෙන්න මේ ආදීනවය දැකලා තමයි සංඥාවට තියෙන කැමැත්ත අතහරින්න කියලා කිව්වේ. ඊළඟට විඥානය නෑ සංස්කාරය. සංස්කාර කියලා කියන්නේ මොකද්ද? සංකතං අபிසංකරොන්ති තීති සංඛාරා. සංකතේ විසින් සකස් කරලා දෙනවා. සංඛාර කියලා කියන්නේ ඇත්තටම සකස් කරලා දෙනවා. මොනවද සකස් කරලා දෙන්නේ? රූපේ විසින් තව රූප හදලා දෙනවා. ශබ්ද විසින් තව ශබ්ද හදලා දෙනවා. ඒ ඔය විදිහට පින්න තුනේ නැවත නැවත මේක හදලා දෙනවා. හැබැයි හදලා දුන්නට බුදුරජාණන් වහන්සේ වදාරන්න මේක ඇති දෙයක් නෑ. මේක උපමාවකට පෙන්නනවා කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ. දැන් කෙහෙල් ගහ කොච්චර පතුරු ගැහුවත් අරටුවක් හම්බෙන්නේ නැහනේ. අන්න ඒ වගේ තමයි සංස්කාරවල ස්වභාවය. වෙනස් වෙලා යනවා. අන්න ඒ නිසා තමයි මේකට තියෙන කැමැත්ත අතහරින්න කියලා කිව්වේ. මෙන්න මේ ආදීනවේ දැකලා. ඊළඟට විඥානය. විඥානය කියන්නේ මොකද්ද? විඥානාපීතිකෝ භික්කවේ තස්මා විඥානං තුච්චති. විඥාණය කියලා කියන්නේ දැනගන්නවා කියන අර්ථයෙන්. විශේෂයෙන් දැනගන්නවා. මේක ඉතින් මායාකා මැජික් කාර්යයක් තමයි සිත උපමා කරලා තියෙන්නේ. අපි නොයෙක් නොයෙක් දේවල් දැනගන්නවා හිතින් හැබැයි මැජික් එකක් වගේ. මේකත් වහ වහ වෙනස් වෙනවා. ඉතින් මේක වෙනස් වෙනකොට අපි මේකට බැඳිලා හිටියොත් මොකද වෙන්නේ? අපිට ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්නේ ආදීන මේ සලකලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ පංච පාදානස්කන්ධයට තියෙන බැඳීම අතහරින්න කියලා කිව්වේ. දැන් මේ පින්නතරට මතකයි මුලින්ම කැමැත්ත නැති කරන්න කිව්වා. මොකක් මොකට තියෙන කැමැත්තද නැති කරන්න කිව්වේ? පංච පාදානස්කන්ධයට තියෙන කැමැත්ත. එතකොට ඒගොල්ලෝ නැවතහයි කිව්වා පංච උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැති කරන්න කියලා කියන්නේ කුමන ආදීනවයක් සලකලාද මෙන්න ආදීනවේ පංචස්කන්ධේ වෙනස් වෙනකොට අපි මේකට ඇලීලා හිටියොත් මොකද වෙන්නේ අපි මේකට ඇලීලා හිටියොත් අපිට දුක් දුම්නස් කම්කටොළු හට ගන්නවා ඊළඟට සරියොත් මහරහතන් වහන්සේ නැවත මේ වික්ෂුන් වහන්සේලාට කියනවා ඒ අය එතනින් ওই ප්‍රශ්න ඇහිීම නැති කරන්නේ නැහැ. ඊළඟටත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කුමන ආනිසංශයක් දැකලාද ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රවරයා පංච උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලා කිව්වේ. ආනිසංශය මොකක්ද? රූපයට පින්නතුනි කැමැත්තක් නැත්නම් රූපේ වෙනස් වුණාට අපට ගැටලුවක් නැහැ. වේදනාවට අපේ කැමැත්තක් නැත්තම් පින්නතුනි වේදනාව වෙනස් වුණාට සංඥාව වෙනස් වුණාට සංස්කාර වෙනස් වුණාට විඥානය වෙනස් වුණාට අපට කිසිම ගැටලුවක් නැහැ. එහෙමනම් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කැමැත්ත. පින්නතුනි කැමැති දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. දැන් බලන්න දැන් අපි පංච උපාදානස්කන්ධයට කැමැත්තෙන් බැඳිලා ඉන්නේ. මේ කවුරක්වත් මේකට අකමැත්තෙන් බැඳිලා නැහැ. හැබැයි අපි එහෙම බැඳිලා ඉන්නේ. එතකොට මොකටද බැඳිලා ඉන්නේ? දුකට බැඳිලා ඉන්නේ. හැබැයි අපි දන්නේ නැහැ පංච උපාදානස්කන්ධය දුකක් කියලා. ඒ නිසා අපි බොහෝම ලස්සනට බැඳිලා ඉන්නවා. බැඳෙන වස්තු වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. දැන් බලන්න ගෙවල් 10ක් තිබුණොත් දුක් 10ක් නෙවෙයිද? දුක් 10ක් තමයි. එහෙමනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ ආනිසංසය සලකලා තමයි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ පංච පාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලා කිව්වේ. ඊළඟට සරියොත් මහරහතන් වහන්සේ වදාරනවා හැබැයි ඒ පලාත්වල අයට නැවත මෙහෙම හිතෙන්නත් පුළුවන්. ඒකත් අපි කියලා දෙන්න ඕනේ. බොහෝ දෙනා අකුසලයට කැමති. කුසලයට අකමැති. ඉතින් බලන්න දැන් අපි එතකොට අකුසල් කරන්නේ කැමැත්ත නිසා. දැන් කවුරුවක්වත් මෙතන අකුසල් කරනවද අකමැත්තේ? කරනවද? නෑ. හැමෝම අකුසල් කරන්නේ කැමැත්තේ. කුසලයට අකමැති. කුසල් කරන්න අකමැති. එතකොට බලන්න සරුවත් මහරහතන් වහන්සේ වදාරනවා ඒ අයට කියලා දෙන්න ඕනේ අපේ ශාස්ත්‍රන් වහන්සේ අකුසල් කිරීමෙන් යහපතක් වෙනවා නම් මෙලව ජීවිත යහපත් මෙලව ජීවිතවලට යහපතක් වෙනවා නම් පරලොව ජීවිතවලට යහපතක් වෙනවා නම් උන්වහන්සේ අකුසල් කරන්න එපා කියලා කියන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් උන්වහන්සේ වදාරන්නේ කුසල් කරන්න කියලා. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. සියලු අකුසල් අයින් කරන්න කුසල ධර්ම සම්පූර්ණ කරන්න. එතකොට බලන්න පින්නතුනේ දැන් මේකත් හරිය වැදගත්. අපි හැමෝම පින්නතුනේ අකුසල් කරන්න කැමැත්තේ. දැන් අපි ඇහුවොත් මෙතන ඉන්න පිරිස හොරකම් කරන්න කැමතිද? කැමතිද? දැන් මෙතන ඉන්න පිරිස හොරකම් කරන්න කැමති නෑ. ඇයි අන්න ඒකේ ආදීනව අපි දැනගත්තා. අපිට පුංචි කාලේ වුණත් gederidi මොනවා හරි දෙයක් හරි හොරෙන් කෑවොත් අම්මලා ගහනවල නේද? හොරා කන්න බෑ. කනවා නම් අහලා කන්න ඕනේ. එහෙම අපිට අම්මලා කියන්නේ නැද්ද? ඉගෙනුවා. අන්න පොඩි කාලේ ඉඳන් අපට හොරකමේ ආදීනෝ පෙන්නවා. සසර පුරාම අපි හොරකම නරක දෙයක් කියලා දැක්කා. දැන් මෙතන ඉන්න කෙනෙකුට කිව්වොත් ආයෙත් අන්න අතන කෝටි 10ක් තියෙනවා. ඒක ගන්න හොරකම් කරන්න කිව්වොත් අපි යන්න කැමතිද? අපිට ඒ කෝටි 10ට වඩා අපි ගන්න එකේ තියෙන ආදීනවේ. ඇයි අපිට පොඩි කාලේ ඉඳලා ඉගෙනුවා? අර අපිට පුංචි කාලේ මට මතක් වෙනවා පුංචි කතා කියලා දෙන්නේ. එක ළමෙක් පුංචි දරුවෙක් කුඹුර නැත්තම් වගා බිමකට ගිහලා බටු ගෙඩියක් හොරකම් කරා. අම්මා මේක උයලා දුන්නා. මේ ළමයා අන්තිමට එක එක දේවල් හොරකම් කරන්න පටන් ගත්තා. අන්තිමට මහා හොරෙක් වුණා කියලා අපි අහලා තියෙනව නේද? අර අම්මා ආදීනවේ පෙන්වන්නේ නැහැ. හැබැයි පින්නතුනේ අපේ අම්මලා අපට හොරකමේ ආදීනෝ පෙන්ලා තියෙනවා. ඒ නිසා අද අපි හොරකමට අකමැති. හැබැයි අපේ වචී පැත්ත ගත්තොත් වචනය මුසාවාදේ නම් ඔන්න ටිකක් හරි රැකෙනව කියමුකෝ. හැබැයි පින්නතුනේ අපි කැමැත්තෙන් නෙවෙයි දෝ හිස් වචන කියන්නේ විහිළු කතා කියන්නේ. කැමැත්තෙන් නෙවෙයිද? ඔය තැන් තැන් වල ඉන්න ගමන් ඈ විහිළු කතා කිය කිය ඉන්නව නේද? ඉතින් ඒක කරන්නේ කැමැත්තෙන්නේ. එතකොට බලන්ද මේ සියලු අකුසල් වලට මුලත් හන්දරාගේ කැමැත්තේ. මෙතන ඉන්න අය කවුරු හරි අකුසලයක් කරලා තියෙනවා නම් ඒ අකුසලයේ කරලා තියෙන තන්දර තන්දරාගේ නිසා කැමැත්ත නිසා එතකොට බලන්න මේ ලෝකේ සමාධිය හැටි. දැන් අපි ගත්තොත් ඔන්න කෙනෙක් අඬනවා. අඬනකොට එයාට අපි නාඩා ඉන්න අපි කරුණු කියනවා අඬන්න එපා. ඕක තමයි ලෝකත් ස්වභාවය. ඕක තමයි ලෝක ධර්මයන්ගේ හැටි. එහෙම කිව්වොත් එයා කැමතිද? එයා කැමති නෑ. එයා කැමති මොකටද? එයාවත් බදාගෙන අඬනවට තමයි කැමති නේද? අර බලන්න පින්නතුනේ ලෝකේ කැමති ඒ අකුසල් පැත්තට. දැන් කවුරු හරි එහෙම වෙන්නේ නැද්ද? දැන් මලගෙදරක වුණත් කවුරු හරි ඇවිල්ලා ගෙදර කෙනා අඬනකොට අනිත් අයත් බදාගෙන අඬනවා නම් හරි කැමතියි. හැබැයි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් අඬන්න එපා. ඕක තමයි ලෝක ධර්මතාවය. ඕවට අඬන්නේ නැහැ කියලා කිව්වොත් එයා කරේ ඉතර ප්‍රසාදයක් නැහැ. දැන් බලන්න මලගයක් වුණාම වුණා අපි යවන්නේ මොකද්ද? ශෝක ප්‍රකාශයක්. අපේ ශෝකය ප්‍රකාශ කරමි. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ ශෝක කරන්න කියලාද? දැන් අපි ඒ ගෙදරට ඇරියොත් එහෙම ශෝක කරන්න එපා කියලා පණිවිඩයක් එහෙම මොකද වෙන්නේ? එහෙනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අර බලන්න අපි කැමැත්තෙන් ඒ අකුසල් කරන හැටි. එතකොට පින්නතුනේ එහෙමනම් අපි කැමැත්තෙන් තමයි ඒක කරන්නේ. දැන් බලන්න අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සත්පුරුෂයාගේ ස්වභාවය. අසත්පුරුෂයාගේ ස්වභාවය. සත්පුරුෂයාගේ ස්වභාවය තමයි කෙනෙක්ගේ කවදාවත් අගුණයක් කියන්නේ හැම වෙලේම කියන්නේ ගුණ. ඒ සත්පුරුෂයා හඳුනගන්න තියෙන ලක්ෂණයක්. කෙනෙකුගේ ගුණයක් කවුරු හරි කිව්වොත් ඉතාම හොඳට නොසංගවා ඒ ගුණය ගැන කියනවා. අසත්පුරුෂ ලක්ෂණය මොකක්ද? නිතරම අනුන්ගේ අගුණ කියන්නේ. දැන් බලන්න ඕන අසත්පුරුෂ කෙනෙකුට කෙනෙක් කිව්වොත් අහවලා හොඳයි කියලා. මොකද එයා කියන්නේ? ආ ඔව් ඒගොල්ලෝ ඉතින් පන්සල් යනවා නම් තමයි. එතනින් නවත්තනවා. සිල් ගන්නවා නම් තමයි. තව දෙයක් තියෙනවා කියන්නේ එතකොට. එතකොට බලන්න අර කැමැත්තෙන් තමයි අපි හැම අකුසලයක්ම කරන්නේ. එහෙනම් මේ සියලු අකුසල් වලට මුල මොකද්ද? චන්ද්‍රාගය. පින්නතුනේ බලන්න ඉතින් මේක හරි වටිනා දෙයක් අපි මේක හරියට තේරුම් ගත්තොත්. කැමැත්තෙන්මයි සියලු අකුසල් කරන්නේ. එහෙමනම් මේ පංච පාදානස්කන්ධයට තියෙන මෙන්න මේ බැඳීම අපි අඩු කරගන්න ඕන ඒ මොකටද? මේ සසර බැමි ගලවන්න නම්. ඉතින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භද්‍රක ගාමිණී කියලා ගම් ප්‍රධානියෙක් හිටියා. මේ ගම් ප්‍රධානියා දවසක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවා. බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා තථාගතයන් වහන්සේට වදාරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට දුකේ හට ගැනීම කියලා දෙන්නකෝ. හොඳ ප්‍රශ්නයක් මෙයා ගිහියෙක් වුණාට ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා භද්‍රක මම මේක අතීතයෙන් කිව්වොත් ඔබට ඔක පිළිගන්න බෑ. අනාගතයෙන් කිව්වොත් මේක මෙහෙමයි මෙහෙමයි කියලා ඒත් ඔබට ඔක පිළිගන්න අමාරුයි. මං ඔය ඔබ ඉන්න ආසනයේදී මොක තේරුම් ගන්න කරුණු කියලා දෙන්න. ඔය ඉන්න ආසනයේදී මොක තේරුම් ගන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අහන මං ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ගම් ප්‍රධානියෙක්නේ. ඔබගේ ගමේ ඉන්නවද සමහර අයට මොන හරි ඔබගේ ගමේ සමහර අයට මොන හරි කරදර විපත් තියෙනවා. දුක් පීඩාවල් එනවා. මරණ ආදී දේවල් එනවා. එහෙම ආපුවාම ඔයාට ගොඩාක් කම්පා වෙන, ඔයාට දුක හිතෙන එහෙම පිරිසක් ওই ගමේ ඉන්නවද කියලා අහුවා. එහෙනම් භද්‍රක ගාමිණී කියනවා එහෙමයි භාග්‍යතුන් වහන්සේ සමහර අය මේ ගමේ ඉන්නවා. ඒ අයට මොන හරි වුණොත් විපත්තියක් වුණොත් කරදරයක් වුණොත් මරණයක් වගේ දෙයක් වුණොත් මට දරා ගන්න බෑ ස්වාමීනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි ඔය ගමේම ඉන්නවද ඇතැම් පිරිසකට ඒ වගේ විපත්තියක් වුණොත් කරදරයක් වුණොත් පීඩාවක් වුණොත් ඔයාට දුක හිතෙන්නේ නැති පිරිසකුත් ඉන්නවද ඒ වෙලාවේ බද්දක කියන එහෙමයි ස්වාමීන් සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට මොන කරදරේ වුණත් මරණයක් වුණත් මට ගාණක්වත් නැහැ ඒ මිනිස්සු උන්නත් එකයි මට මලත් එකයි ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ හෝ ඒක හරි කතාවක් මේ. එකම ගමේ, එකම ප්‍රශ්න, එකම මිනිස්සු. පිරිසකට විපත්තියක් වුණාම ඔයාට දැනෙනවා. තව පිරිසකට විපත්තියක් දැනුණාම ඔයාට දැනෙන්නේ ඒකට හේතුව මොකක්ද කියලා හෙව්වා. බද්දක බොහොම ඥානවන්තයි. එයා ටිකක් කල්පනා කරලා කිව්ව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒකට හේතුව තමයි මොකද්ද? මා සිතෙහි තියෙන අර ඇතම් පිරිසකට මා සිතෙහි තියෙන සම්දරාගේ කැමැත්ත. කැමැත්තක් නැත්තම් එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙතනින් මේ පින්නතුල්ලා මේ ජීවිතේ පුරාම යම්බඳු දුකක් වින්දානම් ඒ සෑම දුකක් වින්දේ මොකක් නිසාද? කැමැත්ත මුල් කරගෙන. ඒකයි මේ කැමැත්ත කියලා කියන්නේ මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් වදාරනවා. එක වදකේකට එක මිනිස්සෙකුට වදකෙක් නේ අතර කම්කරුවෙක් වගේ මිනිස්සෙක්, දුප්පත් මිනිස්සෙක්. මේ මිනිස්යාට හිතෙනවා සිටුවරේ මරන්න. මේක උපමාවක්. හැබැයි සිටුවරයා ළඟටවත් කිට්ටු වෙන්න බෑ. මේ මිනිස්සයා මොකද්ද කරන්නේ? සිටුවරයාගේ වත්තක් තියෙන වත්තවරට යනවා. හොඳට වැඩ කරනවා. සිටුවරයා පහදිනවා. අනේ මගේ වත්ත පිරිසුදු තියාගන්න හම්බෙච්ච පිනට හම්බෙච්ච මිනිස්සෙක්. දැන් අපි උනක් කියනෝ නේද? ගෙදර හොඳට වැඩ ටික අල්ලගෙන යන මිනිස්සෙක් අහුනොත් කියන්නේ මේක නම් මගේ පිනට හම්බුණා කියලා. ඒ වගේ දැන් මේ මිනිස්සයාට පහදිනවා. දැන් පහදින්නේ කාටද? මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකේකට. ඔන්න දැන් පැහැදිලා මෙයා gedarwattaටත් යනවා. gedarwatt වෙන්න නවතින්නේ ගේ ඇතුළටත් යනවා. ඒ තරම් පහදිනවා. ඒ තරම් පිරිසුදු වැඩ කරනවා. දැන් gedara ඔක්කොම කරන්නේ gedara පාලනය ටික දවසක් යනකොට සම්පූර්ණ මෙයාගේ අතට එනවා. අන්තිමට සිටුවරයා තමන්ගේ කාමරේ ඇඳට ඇතිරිලා දාගන්නෙත් මෙයාට කියලා. ඒ තරම් විශ්වාසයි. සිටුවරයා මේ මිනිස්සයා ගෙදර ඉන්නෝ නම් දොර වහගන්නේවත් නැතුව කාමරේ නිදාගන්න. දැන් මේ පැහැදිලා ඉන්නේ කාටද? මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකේකට. ඉතින් වදකයා මොකද කරන්නේ? මේ මිනිස්සයා අවස්ථාව ආවට පස්සේ කඩුවක් අරගෙන සිටුවරයාගේ බෙල්ල කපලා දානවා. අන්න ඒ වගේ එකක් තමයි පින්නතර මේ කැමැත්ත කියන්නේ. අපි දරුවන්ට කැමැත්තෙන් බැඳිලා ඉන්නවා. මැරෙන වෙලාවේ ඒ දරුවා සිහි වුණොත් ආස්වාද ජනකව කෙලින්ම අපි අපායේ. ඒක තමයි ධර්මය. ඉතින් එහෙමනම් මේ කැමැත්ත කියන එක බොහොම කල්පනාවෙන් අපි තේරුම් ගන්න ඕන. එහෙම කියන මේක මේ තථාගත ධර්මයේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. මේ ඇත්තන්ට ඕන විදිහට ඊටාම නිදහසේ මේ ගිහි ජීවිත ගත කරන්න පුළුවන්. මෙතන තියෙන්නේ අවශ්‍යතාවයේ සලකලා දේවල් පරිහරණය කරන්න අපි දන්නේ නැහැ. මේක හරිය වැදගත් කතාවක්. ගොඩාක් අය අපාය යන්නේ මොකක් නිසාද? අවශ්‍යතාවයේ සලකලා දේවල් පාවිච්චි කරන්න ගන්න. දැන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට මට අවශ්‍යතාව තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේ නමකට තියෙන ප්‍රධාන අවශ්‍යතාව මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, කිලන්පස. මට මේව අවශ්‍යයි. ඒතර මම මේක අවශ්‍යතාවයේ සලකලා පාවිච්චි කරන්නේ. දොල් පින්නතුල්ල වැඳුම් අඳිනවා වගේ අපිට එකපාරම සිවුර පොරව ගන්න බෑ. අපි සිවුර පොරවනකොට අපිට මතක් වෙන්න ඕනේ මේකේ අවශ්‍යතාවය. නැසි මතුරුවන්ගෙන් අවුෙන් වැස්සෙන් වන පීඩාව වළක්ව ගන්න, කොටින්ම ලැජ්ජ ඇති තැන් වසා ගන්න තමයි මේක පොරවන්නේ. අන්න අවශ්‍යතාවය සලකලා. දානේ වළඳනකොට මදේ වඩන්නවත්, ඇඟ තර කරගන්නවත්, අඩුතැන් පුරවන්නවත්, ලස්සන වෙන්නවත් වෙන මොකටවත් නෙවෙයි. ජීවිත යාත්‍රාව පවත්ත ගන්න. දැන් ඔය ඇත්ත ඔච්චර දේවල් කරන්න ඕනේ නැහැ. ඔය පින්නතුල්ලාට තියෙන්නේ දැන් ගිහි ජීවිත ගත කරනකොට හොඳට සතුටින් ගත කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවශ්‍යතාවය සලකන්න ඕනේ. දැන් ගයක් හදනවා. ගයක් හැදුවට කමන්නේ කොච්චර ලස්සන ගයක් හදාගත්තත් කමන්නේ හැබැයි පින්නතුනේ ඒ ගේ හදන්නේ මොකටද? ජීවත් වෙලා ඉන්න කාලෙ ඉන්නකම් ඉන්දනේ හදන්නේ. අන්න අපේ ඇයට වරදින තැන තමයි අවශ්‍යතාවය දන්නේ. ගෙට බැඳෙනවා. මැරෙනකොට ගේත් අරගෙන යන්නයි කල්පනාව. ඔන්න ඔතනයි වරදින්නේ. දැන් හොඳ වාහනයක් කරන් පැද්දට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ මැරෙනකොට මේක අතහරින්න බෑ යකඩ ගොඩක් කරගහගෙන තමයි යන්නේ. එහෙම ගෙන යන්නත් බෑ. මෙන්න මේ කැමැත්ත කියන සංකල්පය නිසා තමයි අපි අපායයන්. එහෙම නැතුව අපට බොහොම නිදහසේ මේ ජීවිත ගත කරන්න පුළුවන්. එහෙමනම් අපි දැන් මේ කැමැත්ත කියන එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. මොකක්ද කැමැත්ත කියන්නේ? දැන් කැමැත්ත නැත්නම් අපිට පුරුදු ආසාව අපිට මොකක්ද ආසාව කියන්නේ? හ්ම්? දැන් මං අහන්නේ ජීවිතේ කවදාවත් අහල නැති වචනයක්ද? දැන් මෙතෙන්ට ඇවිල්ලා සමහර වෙලාවට මොකක් හරි ඇඳුමක් හරි දැකලා මම මම මේකට හරි ආසයි කියලා කියන්නත් ඇති. කිව්වේ නැතත් පින්නතල හිතෙන් හිතන්න ඇති. එහෙනම් මොකක්ද ආසාව කියන්නේ? හ්ම්? ආසාව කියන්නේ මොකද්ද? කැමැත්ත. මම අහුවොත් කැමැත්ත කියන්නේ මොකද්ද කියලා. ආසාව. පින්නතොනේ අපේ සිංහල භාෂාවේ මේ කැමැත්තට ගොඩාක් වචන තියෙනවා අපි දන්න නේද? කැමැත්ත කියනවා, ආසාව කියනවා, ආදරය කියනවා, බැඳීම කියනවා, ඇලීම කියනවා, සෙනෙහස කියනවා, රාගය කියනවා, කාමය කියනවා. පාලි භාෂාවේ මේ ආසාවට තියෙනවා නම් 100ක්. පාලි ශබ්ද කෝෂේ. දැන් මේත් බලයි ඇයි දෙයියනේ එක දෙයකට එක වචනයක් තිබ්බම ඇතිනේ කියලා. නෑ පින්නතුනි භාෂාවක් පොහොසත් කියලා කියන්නේ ඒ භාෂාවේ දැනට සුදුසුම වචනේ තියෙනවා නම් ඒක තමයි භාෂාවක පොහොසත්කම. දැන් බලන්න ඉංග්‍රීසි භාෂාවට වඩා සිංහල භාෂාව හරි පොහොසත්. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන කැමැත්තට සුදුසුම වචනේ මොකක්ද? සෙනෙහස. අර බලන්න. එතකොට අපේ භාෂාවේ ඕන තරම් වචන තියෙනවා. ඒතර මම මේ පින්නතුන්ලාගෙන් කැමැත්ත කියන්නේ මොකක්ද කියලා ඇහුවා. මට ලැබිච්ච උත්තරේ මොකක්ද? සමාන වචනයක්. හැබැයි පින්නතුනේ අද මතක තියාගන්න කැමැත්ත කියලා කියන්නේ සංකල්පයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කැමැත්ත කියලා කියන්නේ මොකද්ද? සංකල්පයක්. සංකල්පයක් කියන්නේ චෛතසිකයක්. චෛතසිකයක් කියන්නේ මොකක්ද? සිතුවිල්ල. එතකොට මේකේ මේ මහලකු කජ්ජකුත් නැහැ මෙච්චර හානියක් කරාට මේ කැමැත්ත කියලා කියන්නේ සිතුවිල්ලක් පමණයි. නේතේ කාමා යාන චිත්‍රානි ලෝකේ. දැන් මේ ලෝකයේ තියෙන විසීතුරු දේවල්. ලස්සන දේවල් තියෙනව නේද? ඒ ලස්සන දේවල් ඇතුලේ මේ කැමැත්ත නැද්ද ආසාව නැද්ද? ලස්සන දේවල් ඇතුලේ ආසාව නැද්ද? හ්ම්? නෑ. ඔළුව හෙල්ලුණාට ලස්සන දේ ඇතුලේ ආසාව නැහැ. ඒ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. තේරුණාද? දැන් බලන්න මෙතන මේ දෙහත් වාක්‍යයක් තියෙනවා. මේ දැහැත්වත්වයට මෙතනින් අය ආසයිද? ආසයිද? මේකට ආසයිද? ආස නැහැ. කවුද මේකට ආස කරන්නේ? දැහැත්widetilde කන කෙනෙකුට මේක දැක්කොත් ආසාවක් ඇති වෙන්නේ නැද්ද? ආ පංගු ඔක්කොම තියෙනවා කියලා ආසාවක් ඇති වෙනවා. බලන්න මේ දැහැත්widetilde ඇතුලේ ආසාව තියෙනවා නම් මේ හැමෝම මේකට ආස කරන්න ඕන. මේකේ තියෙති ආසාවක් නැහැ. මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. දැන් මෙහෙම හිතන්න. ලස්සන ගැහැණු ළමෙක් ඉන්නවා. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමෙක් අර ගැහැණු ළමයට හරි කැමතියි. අනෙක් පිරිමි ළමයට පෙන්වන්න බෑ කැමති නෑ. අර බලන්න. අර ගැහැණු ළමයා තුල ආසාව තියෙනවා නම් මේ කොල්ලෝ දෙන්නම කැමති වෙන්න ඕනේ. කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. එහෙමනම් පින්නතුල මේක තේරුම් ගන්න මේක සිතුවිල්ලක් පමණයි. බුදුරජාණන් වහන්සේ මේක අපට උගන්වනවා මහණෙනි. මේ කැමැත්ත කියලා කියන්නේ හරියට මස් කට්ටක් වගේ. දැන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලා මොකද කරන්නේ? බල්ලා මේක හපනවා. ලෙව කනවා. හැපුවයි ලෙව කෑවයි කියලා බල්ලට ලැබෙන දෙයක් තියෙනවා. ලැබෙන දෙයක් නෑ අර විරිච්ච මස් කට්ටක් ඔය පාරවල දෙන තියෙන්නේ. එහෙම එකක් බල්ලෙකුට හම්බුනොත් බල්ලා ලෙව කනවා හපනවා හැබැයි ලැබෙන දෙයක් නෑ මම බින්දුවක්වත් නෑ ඕකේ හැබැයි බල්ලා ඔක අතහරිනවද අතහරින්නෙත් නැහැ. ලැබෙන දේකුත් නැහැ අතහරින්නෙත් නැහැ. අපිත් එහෙම නෙවෙයිද? අපිත් එහෙම තමයි බලපුවාම. ලැබෙන දේකුත් නැහැ. හැබැයි අතහරින්නෙත් නැහැ. දැන් අපි හිතමු කවුරු හරි වයෝවෘද්ධ අම්මා කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි ලොකු කෝටි ගාණක දේපලක් තියෙනවා. දැන් මෙයා ඇඳටම වෙලා ඉන්නේ. ඇඳෙන් බහින්න බෑ. මෙයා දන්නවා ආයෙ මට කවදාවත් නැගිටින්න බෑ කියලා. එහෙම කියලා මේ කෙනායේ දීපල අතහරිනවද? අනේ දැන් මට මේ වගේ ඇති වැඩක් නෑ. මම සියල්ලම අතහරිනවා කියලා අතහරිනවද? අතහරින්නේ බලන්න මස් කට්ටක් වගේ නෙවෙයිද? ලැබෙන දේකුත් නෑ. අතහරින්නේ නෑ. බලන්න උන්වහන්සේගේ උපමා. ඊළඟට උන්වහන්සේ වදාරනවා මේ ආසාව කියලා කියන්නේ හරියට මොකක් වගේද? සිහිනයක් වගේ. මේ කැමැත්ත කියලා කියන්නේ චන්ද්‍රාගය කියලා කියන්නේ. දැන් අපි සිහින දැකලා තියෙනවනේ. සිහිනෙන් අපිට නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඔන්න සිහිනෙන් අපිට රජ වෙන්නත් පුළුවන්. ඇහැරිලා බලනකොට හිටියා වගේමයි නේද? අන්න ඒ වගේ එකක් තමයි මේ කැමැත්ත කියන එක, ආසාව කියන එක. දැන් බලන්න මෙතන ඉන්න මේ පින්නතුල්ලා ජීවිතයේ එක එක ආශාවන් විඳපු අයනේ මේ හැමෝම නේද? දැන් මේ විඳපු ආශාවන් තොට්ටක් ඇස් දෙක පියාගෙන හිතලා බලන්න. ඒවා සිහිනයක් වගේ නෙවෙයිද කියලා. ඊයේ විඳපු ආශාව අද සිහිනයක් නෙපින්නතුලින්. බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ චන්දරාගය කියලා කියන්නේ මොකද්ද? සිහිනයක් වගේ. මේකේ තියෙන බාහනකත්වය තමයි අපි පින්නතුනේ ඇලිලා ඉන්න කැමැත්තේ. දැන් අපි ඕන කවුරු හරි බඳිනවා අපි කනුවක තියලා. අපි අකමැත්තෙන් තමයි මේ කනුවේ බඳින්නේ. අපි කොහොම හරි දඟලලා දඟලලා අවස්ථාව ලැබුණොත් අපට යන්න පුළුවන් කඩාගෙන. හැබැයි අපි කැමැත්තෙන් අපිව බඳින්න කියලා කනුවක බැඳගෙන අපි හරිය කැමැතියි බැඳිලා ඉන්නේ. ඉතින් අපිට මේක ලියා ගන්න පුළුවන්. ලියා ගන්න බෑ. අන්න ඒක තමයි දැන් අපට වෙලා අපි මේක දුකයි දුකයි කියලා කිව්වට අපි මේක කැමැත්තෙන්මයි බැඳිලා ඉන්නේ. කැමැත්තෙන්ම බැඳිලා ඉන්නේ ආස්වාදයේ විතරයි අපි දකින්නේ. බලන්න දැන් මේ ඇත්තන්ගේ ජීවිත ගත්තාම ආස්වාදේ නැත්තේ නෑ නැත්තම් මේකේ ඇලෙන්නේ නෑනේ. හැබැයි ආස්වාදයේ තියෙන පින්නතුනේ අබෑටයක් වගේ. ආදීනව ගත්තොත් මහා පොළොවගේ ආදීන කොටසක් නැද්ද? ඔය ජීවිතවලම පොඩ්ඩක් ආපස්සට ආපස්සට ඉතල බලන්න. සුළු සැපයක් වෙනුවෙන් අපි කොච්චර අපේ ජීවිතේ පරිත්‍යාග කළාද කැප කළා තියෙනවා. ඉතින් එහෙනම් මේකේ තියෙන්නේ ආස්වාද බොහොම පොඩ්ඩයි ආදීනව ගොඩයි. ඒ ගොඩාක් තියෙන දේ තමයි අපි දකින්න ඕන. ආදීනව දකිනකොට පින්නතුණී දැන් ඕනම දෙයක පංචස්කන්ධේ වුණත් පංච උපාදානස්කන්ධේ ආදීනවේ දකින්නකොට දකින්නකොට පින්නත මේකෙ ඉතින් කිසිම ඇලීමක් ඇති වෙන්නේ නැහැ නේද? ඇලීමක් ඇති වෙන්න තුන අපි නිදහස් වෙනවා. එහෙමනම් අර අපි සොරකමේ සොරකමේ ආදීනව පුංචි කාලෙම අපිට ගන්න පුළුවන් අපි දන්නවා. හැබැයි අපිට හිස් වචනේ ආදීනව අම්මා තාත්තා වැඩි කියා දුන්නේ නැහැ. විහිළු කතා කියන්න එපා. ඔය තැන් තැන් වල නිකන් දොර දොර ඉන්න එපා. ඒවා අපිට වැඩි කියලා දුන්නේ නැහනේ. ඒ නිසා කැමැත්තෙන් අරකේ ආදීනවයක් දකින්නේ සතුටෙන් කරනවා. නේද? එතකොට බලන්න අර හොරකමේ ආදීනවේ දැක්කා වගේම හැම අකුසලයකම ශෝක කිරීමේ ආදීනව දැක්කනවා. හ්ම් ඊළඟට පින්නතුනි අකුසලයේ ආදීනවේ දැක්කනම් අපිට ඒකෙන් මිදෙන්න බැරිද? මිදෙන්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් හැම කෙනෙක්ම මේක තේරුම් ගන්නද එහෙනම් හොඳට මතක තියාගන්න මේ ආසාව නැත්තම් මේ චන්ද රාගය කියලා කියන්නේ සංකල්පයක් කියන එක. මේක සංකල්පයක් සංකල්පයක් කියන්නේ සිතුවිල්ලක් විතරයි. එතකොට අපි තව දෙයක් දැනගන්න ඕන කොහොමද මේ කැමැත්ත හටගන්නේ? කොහොමද මේ කැමැත්ත හටගන්නේ? ඒක ඉබේ හටගන්නේ නෑ නේද? මේ කැමැත්ත හටගන්නේ පින්නතුනේ ස්පර්ශේ. මොකද ස්පර්ශය කියන්නේ? අපි ඉස්සෙල්ලත් කිව්වා. දැන් අපි සාමාන්‍ය විවහාරයේ ස්පර්ශය කියන්නේ මොකක්ද? ඔන්න අපේ ඇඟේ කවුරු හරි ගෑවුනොත් අන්න අරයා මගේ ඇඟේ ස්පර්ශ වුණා. එහෙම කියනවනේ නේද? මෙතන ස්පර්ශය කියන්නේ තුන් දෙනෙකුගේ එකතු වීම. ඇහැයි රූපයයි සිතයි එකතු වීම ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි සිතයි එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වීම නහයේ ස්පර්ශය. දිවයි රසයයි සිතයි එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි එකතු වීම කයේ ස්පර්ශය. එතකොට බලන්න මෙන්න මේ එකතුව නිසා තමයි මේ කැමැත්ත හටගන්නේ. දැන් බලන්න අපි ඇහෙන් රූප දකින්න මේ තුන් දෙනාම එකතු වෙන්න බෑ නේද? ඇහක් තියෙන්න ඕනේ. රූප තියෙන්න ඕනේ. ඒකට සිත තියෙන්නත් ඕන. දැන් අපි හිතමු සමහර අය ඉන්නවා ඇස් අරගෙන නිදා ගන්න දැකලා තියෙනවද? මම නම් දැකලා තියෙන ඇස් දෙක අරගෙන නිදි. ඒ සමහරුන්ගේ උපත්යෙන් ඇස් අරගෙන නිදා ගන්න. ඒකට එයාගේ ඇස් දෙක ඇරිලා තියෙනවා ඉස්සරහින් රූප තියෙනවා එයාට රූප පේනවද? පේනවද? නෑ ඇයි හිත තියෙන්නේ වෙන තැනක. අර බලන්න තුන් දෙනාගෙන් කෙනෙක් හරි අඩු වුණොත් අපිට රූප දකින්න බෑ. ඊළඟට බලන්න කනෙන් ශබ්ද අහන්න කනක් තියෙන්න ඕනේ, ශබ්ද තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. දැන් අපි බලගත්ු ප්‍රශ්නයක ඉන්නවා. ලොකු ප්‍රශ්නයක ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. අපිට ඇහෙනවද? අපිට ඇහෙන්නේ නැහැ කියලා ළඟටම ඇවිල්ලා ඇඟ හොල්ලන අහනවා. අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා මහලා නැද්ද? අහලා තියෙනවා. අර බලන්න හිත වෙන තැනක තිබුණොත් ඇහෙන්නේ එහෙනම් මේ තුන් දෙනා එකතු වෙන්නම ඕන මේ තුන් දෙනා එකතු වුණොත් ඇහෙන් රූප පේනවා කනෙන් ශබ්ද ඇහෙනවා නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳිනවා කයෙන් පහස විඳිනවා හිතට අරමුණු ගන්නවා හැබැයි මේ තුන් දෙනා එකතු වෙන්නම ඕන මේ තුන් දෙනා එකතු වුණොත් මොකද වෙන්නේ මේ තුන් දෙනා එකතු වුණොත් පින්නතුණී ඇහෙන් රූප පේනවා රූප පේනකොට ඇලීමක් හරි ආසාවක් හරි ගැටීමක් හරි ඇති වෙනවා. කනෙන් ශබ්ද ඇහෙනකොට ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවා. එහෙනම් මෙන්න මේ කැමැත්ත හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. අපි මේක තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ විදිහට මේ වාගේ ආදීනව පැත්තමයි දකින්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයේ ආදීනව දකින්න කිව්වේ. දැන් පංචස්කන්ධය උන්වහන්සේ රෝගයක් හැටියට හිතන්න කිව්වා. උලක් හැටියට හිතන්න කිව්වා. නේද? විසප්පුවක් හැටියට හිතන්න කිව්වා. දැන් බලන්න ওই විදිහට තම ගොඩාක් උපමා තියෙනවා. දැන් අපි හඳුනන්නේ නැති දෙයක් දුන්න අපිට මොකක් හරි gediyak ගැන කියනවා. අපි ඒ gediy අඳුරන්නේ නැහැ. එතකොට ඒ කෙනා කියනවා ඒක ඇපල් ගෙඩියක් වගේ. අන්න එතකොට අපි අඳුර ගන්නව නේද? අන්න ඒ වගේ පංචස්කන්ධයේ තියෙන එක අපිට තාම ඔළුවට ගියේ නෑ හරියට. එහෙනම් දැන් ඔන්න මේකෙන් අපිට ඔළුවට යන්න යනවා මේ උපමාවලින්. රෝගයක් වගේ. දැන් මෙතනින් අයට රෝග හැදිලා තියෙන නේද? රෝග හැදුනා මිදපු දුක් මතකයි නේද? එතකොට පින්නතුනි පංචස්කන්ධය ඔන්න වගේ රෝගයක් වගේ බලන්නකෝ. පංචස්කන්ධය දිහා බලන්න ඕනේ අර ලෙඩ විච අවස්ථාවක රෝගයක් වගේ. අන්න උපමා වලින් කරලා දෙන දේ. ඊළඟට මේක උලක් වගේ දැන් උලක් ඇනිච්ච වෙලාවට බලන්න. කටුවක්. කටුවක් කරනාට පස්සේ කොච්චර වේදනයිද නේද? අන්න ඒ වගේ බලන්න කියනවා. ඊළඟට මේක බලන්න කියන විසප්පුවක් දිහා බලන විදියට. දැන් විසප්පුව කියන එක පින්නතොලේ ඒක බොහොම ඇඳුම් කනවන නේද? ඒක හරි අමාරු මෙරි කන්නක් බෑ. හැපින්ම වේදනාවක් තමයි විසප්පුව. ඉතින් පංචස්කන්ධේ විපස්ස මේ විසප්පුවක් වගේ බැලුවා. අර යම් කිසි gediyak තියෙන ඒ gediy හඳුනන්නේ ඒ හඳුන ගන්නවා අපි කියන මෙන්න මේක මේ ඇපල් gediyak වගේ. එතකොට අපි හඳුන ගන්නවා. දැන් පංචස්කන්ධය කිව්වහම ඒක අපි හඳුනන්නේ නමුත් හඳුන ගන්න උපමා බුදුරජාණන් වහන්සේ වදාරනවා රෝගයක් වගේ දකින්න, විසප්පුවක් වගේ දකින්න, තුවාලයක් වගේ දකින්න, ණයට ගත්ත දෙයක් වගේ දකින්න. මේ විදිහට දකින්න නැතුව අපිට කවදාකවත් මේකෙන් ගැලවෙන්න බෑ. ඉතින් එහෙමනම් දැන් මේ පින්නතුල්ලාගෙන් උනත් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ප්‍රශ්නයක් මොකද්ද බුද්ධාගම කියන්නේ කැමැත්ත නැති කරන්නේ. ඒ අය ඇහුවොත් මොකේ කැමැත්තද කියලා නිකන් ඉන්නේ මේ පංචස්කන්ධේ මේ ශරීර කෝරුවට තියෙන කියලා කිව්වත් කමන්නේ මේකට තියෙන කැමැත්තයි නැති කරන්න කිව්වේ. හරි යෝකට තියෙන කැමැත්ත නැති කිරීමෙන් මොකද්ද ඔකේ තියෙන ආදීනවකට තියෙන කැමැත්ත තුන තියෙන ආදීනව ආදීනවේ තමයි මේක වෙනස් වෙනකොට අපි දුක් පීඩා කරදර දුක්කම් කරලා අපේ හිතට එනවා. ඉතින් මේකට කැමැත්තක් නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේකේ ආනිසංශ තමයි මේක විනාශ වුණාට අපිට ප්‍රශ්නකුත් නැහැ. ඇයි ඒකට කැමැත්තක් අපේ තුල නැහැනේ. ඉතින් එහෙමනම් පින්නතොනේ මේ පින්නත් හැම කෙනාම කෙටියෙන් තේරුම් ගන්නට ඕන කැමැත්ත නැති කිරීම තමයි ගිහි පැවිදි අප දෙපක්ෂේම ඒකායන අරමුණ වෙන්නට ඕනේ. මේක බලෙන් නැති කරන්න බෑ. මේක අවබෝධයෙන්ම තමයි අපිට නැති කරගන්න ලැබෙන්නේ. ඒ නිසා පින්වත් හැම දිනාටම කැමැත්ත නැති කරන්නට, චන්දරාගය නැති කරන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අන්නවා ඒ වගේම පින්නතුනි ශක්තිය උදුන් ප්‍රධානම සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට මේ කුසල් නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. අවීචයේ පතම් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි අද මේ සම්බන්ධ වන හැම දිනාටම ඉතින් මේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පින්වත් කපිල මහත්මයා ඒ මහත්මයා ප්‍රධානයේ දෙපළ ප්‍රධාන හැම දිනාටම මේ සම්බන්ධ වන හැමෝටම මෙලොව වශයෙන් අපලෝපද්‍රවාදයක් නැත්තන් සියල්ල දුර වේවා සත සාන්තිය සැලසේවා සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිටුවා ගනිමු ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක් රක්ඛන්තු මං පරන්ති